එතකොට කතමේ ධම්ම ආසව කියලා ආසව ධර්මතාව ටික පෙන්වන කෙලස් ටික. හරිද? එතකොට ආසව කියන හොඳ මතක තියෙන දැන් ඉස්සෙල්ලා මාත්‍රුකා කළ ආසව ටික. මේ ටික තමයි ආසව ධර්ම. කතමේ ධම්ම නෝ ආසව. ආශ්‍රව නොවන ධර්මතාව මොනවද? හරිද? දැන් ආශ්‍රව නොවන ධර්මතා වලට කියනවා තේ ධම්මේ තපෙත්තා. මොකද්ද? ඒ ආශ්‍රව කිප ධර්මතා ටික හැරලා. අවශේෂ අනිත්තු කුසල අකුසල අව්‍යාකතා ධම්මා කුසල අකුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවනේ මොකද්ද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න. හරිද? ඊට පස්සේ වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. සබ්බන් රූපම් අසංකත ධාතු. ඉමේ ධම්මා නොආස. මේ ධර්මතාව ටික ඔක්කොම ආශ්‍රව නෙවෙයි. අර ටික ආශ්‍රව මේවා ආශ්‍රව නෙවෙයි. ඊට පස්සේ කතමේ ධම්මා සාසවා. ඒ කියන්නේ ඒ ආශ්‍රව කියපු ආශ්‍රව නොවන ගොඩේ ආශ්‍රව කියනව යෙදෙන්නේ මොකේද කියලා අහනවා. ඊට පස්සේ කුසල අකුසල අව්‍යාකත ධම්මා කාමවචර රූපවචර අරූපවචර. රූපකන්දෝ වේදනාකන්දෝ සංඥා සංකාර විඥානකන්දෝ ඉමේ ධම්මා සාසව. තුම් භූමිය අනුව ගියා වූ කුසල අකුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ උපදින රූප වේදනා සංඥා සංකල්ප විඥානයක් තියෙනවා නම් මෙන්න මේ ටිකයි සාසව කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි මේක සියලුම ගත්තොත් මේ ආශ්‍රව සහිත ධර්මය මොනවද කියලා අහනවා. ආශ්‍රව සහිත ධර්මය කියන තුන් භූමිය අනුව ගිය කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය අනුව ගිය කුසල අකුසල අව්‍යාකෘත ධර්මයක් තියෙනවා නම් මේ ධර්මයන් ඇති කරන යම් රූප වේදනා සංඥා සංකාර විඥානයක් තියෙනවා නම් මේ ටිකට කියනවා මොනවද? සාසව ධර්ම, ආශ්‍රව සහිත ධර්ම. කතමේ ධම්ම අනාසව. හරිද? ආශ්‍රව නොයෙදෙන ධර්මය මොනවද? දැන් මේ නොආසව අනාසව කියන දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. නොආසව කියන්නේ ආශ්‍රව නැහැ. අනාසව කියන්නේ ආශ්‍රව යෙදෙන්නේ. ආශ්‍රව රහිතයි. මේක ආශ්‍රව සහිත ධර්මයෝ මේක රහිත ධර්මයෝ. හරිද? දැන් මෙතන මේ ආශ්‍රව ධර්ම මේ නොආශ්‍රව ධර්මයෝ. ආශ්‍රවයි නොආශ්‍රවයි කියන කොටසෙන් ආශ්‍රව සහිත ධර්මය මොනවද රහිත ධර්මය මොනවද කියලායි සාසව ධර්ම අනාසව ධර්මය කියලා පෙන්වන්නේ ආශ්‍රව සහිත ධර්මයකට රූපේ පෙන්වන්නේ ඔව් ඒකයි ඇයි දැන් රූපය කියන එක සාසව ධර්මයක් නේ රූපය කියන එක හම්බෙන්නේ යම් ආශ්‍රයක් එක්කමනේ ඒ කියන්නේ දැන් මේකෙන් කියන්නේ මේ වස්තුව ඇතුලේ ආශ්‍රව කියන එක නෙමෙයි මේ වගේ දෙයක් පරිහරණය කරන්නේ ආශ්‍රව සහිතවමයි ආශ්‍රයන්ගෙම යරමු වෙන්නේ. එතකොට මේ වගේ වටපිටාවක් මේ වගේ දෙයක් හම්බ වෙන්නේ මේ වගේ කෙනෙකුටයි. ආශ්‍රව සහිත කෙනෙක්ම මේක පරිහරණය කරනවා මිසක ආශ්‍රව රහිතව පරිහරණය කරන්නේ නැහැ. කියන්නේ ඔව් මේ මට්ටම එතකොට සාසවදී අතහැරෙනවා. ආශ්‍රව සහිතව පරිහරණය කරන මට්ටමක් මේ රූපය. ගෙවල් දොරවල් යාන වාහන. ඔව් ඒ කියලා අපිට මහ භූත රූපය ඇඳගෙන පඤ්ඤාප්ති වශයෙන් හම්බ වෙන මේ ධර්මතා ටික පරිහරණය කරන්නේ. කියන්නේ මහ භූත රූපයට හිත බැසගන්නෙම මේ වගේ කෙලෙසයකින්මයි. ඒ කියන්නේ හිතේ චිත්තජයසික ධර්ම හැම වෙලාවෙම රූපය නිසා රූපය අතර කරන රූපය මිදිලා පවතින්නේ. ඒ රූපය මිදිලා පවතින චිත්තජයසික ධර්මය හම්බ වුණොත් රූපය මිදිලමයි අපේ. නමුත් ඒ බඳු චිත්තජයසික ධර්මෙන් රූපය ඈඳගෙන අපි කතා කරනකම් ඇසුරු කරන තාක්ම ඒකමයි ඒක විපාක. ආපහු රූපය අනුවමයි යන්න තියෙන්නේ. ආපහු රූපය නිසා මේ වගේ චිත්තජයසික ධර්ම උපදින්නේ. චිත්තජයසික ධර්ම රූපයේම පිහිටලා රූපය අතුරු කරගෙන පහළ වෙන චිත්තජයසික ධර්ම. රූපේ රායිති නැහැ. නමුත් අපි මේ ස්වභාවය අවබෝධ කර නොගෙන මෙතන මනස පිහිටන් ස්ථාවර කර නොගෙන රූපය ඈඳගෙන බලන තාක් රූපය කියලා බලන තාක්ම අපිට රූපය අනුවමයි යන්නේ. ඒ තාක් රූපය නිසා පහළන මේ ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ නොවි අපිට රූපය අවබෝධ වෙනවා කියන රූපය හම්බ වෙනවා කියන මට්ටම විද්‍යාසහගතයි. කියන හේතුඵල ධර්ම දන්නේ නැති කමමයි. එතන උපාදානමයි. උපාදානමයි කෙලෙස්මයි. කෙලෙස්මයි. මේ මට්ටම අපිට. ඒක කාම උපාදාන කියන මට්ටම. එතකොට ඒකයි රූපය කියන එක පෙන්වන්නේ. හරිද? දැන් ඔන්න හොඳට බලන්න සබ්බන් රූපං කියලා පෙන්වන අනාස්ව ධර්මයක්. මෙතන පෙන්වන රූපක් හන්දුව කියලා විතරයි ඈ. මේ ලොකු අර්ථ තියෙනවා. දැන් සබ්බන් රූපං අසංකත ධාතු කියලා මේ ඔක්කොම ආශ්‍රව නොවන ධර්මයේ හැටියට පෙන්වනවා. ඊටව සාසව ධර්මයේ හැටියට පෙන්වන රූපකන්දෝ වේදනාකන්දෝ සංඥාකන්දෝ සංකාරකන්දෝ විඤ්ඤාණකන්දෝ කියලා මිසක ආපහු මෙතෙන්දි සාසව ධර්මෙන්ට සබ්බන් රූපං කියලා පෙන්වන්නේ නැහැ. හරිද? මේකේ තියෙන ලොකු අර්ථය. විශාල අර්ථ තියෙනවා. හරිද? මෙහෙම වෙන සිද්ධි වල. ඊට පස්සේ කතමේ ධම නොආසව කියනකොට ආශ්‍රව ආශ්‍රව නැති ඒ කියන්නේ රහිත ධර්ම. මහා ආශ්‍රව සහිත ධර්ම මොනවද? ආශ්‍රව රහිත ධර්ම. යෙදෙන්නේ නැති. යෙදිලා නැති. හරිද? එතකොට අප්‍රයපන්න මග්ගඵල අසංකත ධාතු ඉන්නේ ධම්මානස. කතමේ ධම්මා ආශ්‍රව සම්පයුක්ත. ආශ්‍රවයන් හා යෙදුණු ධර්මතා ටික මොනවද? දැන් යම් වෙලාවක කාමාශ්‍රය උපන්නොත් ඒ ආශ්‍රය හා යෙදිලම තියෙන අනිත් ධර්මතා මොනවද කියලා අහනවා. හරිද? ආශ්‍රව සම්පයුක්ත ධර්ම. තේහි ධම්මෙහි යේ ධම්මා සම්පයුක්ත. ඒ ආශ්‍රව ධර්මයන්ගේ යම් ධර්මයක් හා යෙදිලා යම් ආශ්‍රයක් හා යෙදිලා තේහි ධම්මෙහි කිව්වේ ආශ්‍රව ධර්ම හතරක් වෙනවනේ. හතරෙන් යේ ධම්මා. යම් ආශ්‍රව ධර්ම එකක් හෝ දෙකක් හෝ සමග යෙදිලා පවතිනවනම් වේදනා කන්ද සංඥා කන්ද සංකාර කන්ද විඥාන කන්ද යම් පවතිනවනම් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර ඉමේ ධම්ම ආශ්‍රව සම්ප්‍රයුක්ත. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරට කියන්න වෙනවා ඒ වෙලාවේදී ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්මයෝ කියලා. ආශ්‍රවයක් උපදින වෙලාවේදී කාමාශ්‍රවයේ උපදින වෙලාවේදී ඒ උපදින ධර්මය ධර්මයේ හරිද? එක්ක තියෙනවනේ ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන චෛසික ධර්මයකින්නේ අපි හොඳයි කියලා යමක් අරමුණු කරන්න කියන්නකො. ඒ කාමාශ්‍රවය නැත්නම් කාම තණ්හාව කියන්නේ කාම තණ්හාව උපන්න ඒ චෛසික ධර්ම ටිකට කියන්න වෙනවා ආසව සම්පයුක්ත ධර්මයක් කියලා. ආස ඒ ආශ්‍රවයන්ගේ යම් ආශ්‍රවයක් සමග කාමාශ්‍රය වෙන්න පුළුවන් භවආශ්‍රය, ditthාශ්‍රය වෙන්න පුළුවන්. අකුසල් සිතක් ගන්නකො. අකුසල් සිතේ කාමාශ්‍රය උපන්න කියන්නකො. දැන් මේ ආශ්‍රවේ ඉපදෙන්නේ නැහනේ චිත්තචෛසික ධර්ම නැතුව. ඒ වෙලාවට මේ චිත්තචෛසික ධර්ම වලට කියන්න බෑ ආශ්‍රව කියලා. හරිද? මේ ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්ම. මේ වේදනාව අකුසලුනේ ආශ්‍රයක යෙදලා ඉඳලා. මේ සංඥාව අකුසලුනේ සංකාරය අකුසලුනේ විඥානය අකුසලුනේ මේ කෙලෙස් එක යෙදලා ඉඳලා. එතකොට මේ වෙලාවේදී මේ කෙලෙස් හා යෙදුණු ධර්මතා මොනවද කියලා අහුවම පෙන්වන්න වෙන්නේ ඒ තිතේම ඒ මොහොතේම පවතින ඒ වේදනා සංඥා සංකාර විඥාන ටික පෙන්වන්නට වෙනවා මොකද්ද ආසව සම්පයුක්ත ධර්ම කියලා හරිද තේරෙනවද එතකොට මේ දෙකේ වෙනස යුක්ත කියන්නේ කොහේද ආශ්‍රව සහිතයි ආශ්‍රව සම්පයුක්තයි ඔව් දැන් අපිට දැන් මෙතෙන්දි ඒකත්වයකින්ම ගත්තේ ඔක්කොම එතන ආශ්‍රව සහිත වෙන්නේ කොහොමද කියන එක පෙන්වන එක තමයි දැන් මේ එකින් එක එකින් එක බෙදලා ඉස්සරහට පෙන්වන්නේ ආශ්‍රව සහිතයි කියන එක එක එක න්‍යායන් වලින් ආශ්‍රව සහිත වෙන්නේ දැන් මේ කියපේක දැන් මේ ආය කොටස් බෙදන්නේ. ඔව් මේක බෙදන්නේ. මේ මේ ධර්මයෝ මේ ආශ්‍රව ධර්මයන් යෙදෙන ඒ වෙලාව ආශ්‍රව ධර්මයන් යෙදෙන්නේ කොහොමද යෙදලා තියෙන්නේ කොහොමද මොන මොන විදිහටද යෙදෙන්නේ ඒ ආශ්‍රව එක යෙදෙන්නේ මොනවද නොයෙදෙන්නේ මොනවද කියලා තමයි දැන් ඊගාවට පෙන්නන්නේ. හරිද? එතකොට නොයෙදි මෙහෙම වෙන්නේ කොහොමද යෙදිලා එහෙම වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න ටික තමයි මේ පෙන්වන්නේ දැන් ඉස්සරහට. හරිද විස්තර කරන්නේ. දැන් මේකේ පෙන්නනවා එතකොට ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්මය. දැන් අපි මෙතෙන්දී සාසවයි කියපු ගොඩ ගොඩේ හරිද තියෙනවනේ. එතකොට දැන් කෙලිම මේ එකින් එක අයින් කරන්න අපි. ආශ්‍රව ධර්ම දැනගත්තා, ආශ්‍රව නොවන ධර්මය මේවා කියලා දැනගත්තා. ආශ්‍රව නොවන ගොඩේ තියෙන ධර්මයන්ගෙන් ආශ්‍රව යෙදෙන්නේ ආශ්‍රව සහිත ධර්මය මේවා කියලා දැනගත්තා. ආශ්‍රව රහිත ධර්මය මේවා කියලා දැනගත්තා. ඊට පස්සේ ඒ ආශ්‍රව එකම එකටම ඉදලා තියෙන ඒවා මොනවද කියලා පේනවා. දැන් ආශ්‍රව සහිත ගොඩේ හම් වෙනවා අපිට. එතකොට අපි දතේදී මේ පෙන්නන්නේ ආශ්‍රව සහිත ගොඩටයි කියලා. හරිද? මොකද ආශ්‍රව එකම ඉදලා තියෙන ධර්මතා මොනවද කියලා හම් වෙනවා. හරිද? කතමේ ධම්ම ආශ්‍රව විපයුක්ත. එතකොට ආශ්‍රවයන් හා නොයදුණු ධර්මය මොනවද? හරිද? මෙන්න මේකෙදි මේ ප්‍රශ්නාර්ථ මාක්‍රික දාලා තියෙන එක තියෙනවනේ. මේ දාලා තියෙන එකෙන් කියනවා මේකේ සූක්ෂම න්‍යායක් තියෙනවා. සූක්ෂම ධර්මයක් තියෙනවා කියන එක. හරිද? ඒ වගේ ඒ කියන්නේ විමසන්ට ඕනේ සිද්ධියක් තියෙනවා මේකේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනේ බලන්න ඕනේ කියන හැම තැනකම තියෙන එකක පෙන්වන්නේ ඒකයි. හරිද? මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙන එකෙන් කියනවා මේ සිද්ධියේ මෙහෙම වෙන සිද්ධිය තුළ විමසන්ට ධර්මතාවයක් තියෙනවා කියන එක. ඒ වගේ ඊට පස්සේ ආශ්‍රව විපයුක්ත ධර්ම කියලා පෙන්නනවා. තේහි ධම්මෙහි යේ ධම්මා විපයුක්ත. හරිද? ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් යම් ධර්මයක් විප්‍රයුක්ත වෙයිද? වේදනාකන්දෝ සංඥාකන්දෝ සංකාරකන්දෝ විඥානකන්දෝ සබ්බං ච රූපං අසංකදාතු මේ ධම්ම ආශ්‍රව විප්‍රයුක්ත. ඒ ආශ්‍රව කියපු ධර්මයන් තියෙනවනේ. ඒ ආශ්‍රව ධර්මයන් සමග යම් ධර්මයක් යෙදෙන්නේ නැද්ද? හරිද? ඒ හැම වේදනාව සංඥා සංකාර විඥානයක්මත් සබ්බන් රූපන් සියලු රූපත් අසංගත ධාතුවක් කියන මේ ටික ආශ්‍රව විපයුක්තයි. ආශ්‍රව හා යෙදෙන්නේ නැහැ. අපි කියමු විපාක සිතක වේදනා සංඥා සංකාර විඥාන ගත්තොත්. හරිද? දැන් මේ සිතේ තියෙන වේදනා සංඥා සංකාර වල ආශ්‍රව යෙදෙන්නේ ක්‍රියාසිතක් ගත්තොත්. දැන් මේ ක්‍රියාසිතේ තියෙන වේදනා සංඥා සංකාර වල ආශ්‍රව යෙදෙන්නේ නෑ. දැන් නැති කතාව නෙමේ යෙදෙන නොයෙදෙන කතාව මේ කියන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ සම්පයුත්ත විපයුත්ත ණය කියන්නේ ඒ සිද්ධිය එක්ක යෙදෙන හා නොයෙදෙන බව ගැන කියනවා මිසක ඇති නැති බව කියනවා නෙමෙයි. දැන් මෙතනින් තමයි ඇති නැති බව කිව්වේ. හරිද? දැන් මේකෙන් ඇති නැති බව කියනවා නෙමෙයි. නැහැ කියලා කියනවා නෙමෙයි. ඒ ධර්මතාවයේ එක්ක යෙදීම හා නොයෙදීම කියන ධර්මතාවය. ඊට පස්සේ පෙන්නනවා යෙදිලත් වෙනවා නොයෙදිලත් වෙන න්‍යායම් පෙන්නවා. කෙලෙස් සහිත වෙනවා යෙදිලත් කෙලෙස් සහිත වෙනවා නොයෙදිලත් කියලා පෙන්වන න්‍යායම් තියෙනවා. එතකොට දැන් මේකෙන් හොඳට අපි බලා ගන්නවා දැන් ආසෝ විප්‍රයුක්තා කියනකොට කෙලෙස් නැතිකම ගැන කිව්වා නෙමෙයි. කතමේ ධම්ම ආසෝ විප්‍රයුක්තා ආසවහයි එක්ක යෙදෙන්නේ නැති. ධර්මය මොනවද කියලා තේහි ධම්මෙහි යේ ධම්මා විප්‍රයුක්තා තේහි ධම්මෙහි කියලා කිව්වේ ඒ ආශ්‍රව ධර්මයන් සමග යේ ධම්ම විපූත යම් ධර්මයක් යෙදෙන්නේ නැද්ද මොනවද ඒ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයත් සබ්බන් රූපං අසංකත ධාතු හැම රූපයක්ම ගත්ත හැකි ආශ්‍රයක යෙදෙන්නේ නැහැ කෙලිම ආපහු ගත්ත හැකි හැම රූපයක්ම කියලා ආශ්‍රයක යෙදෙන්නේ නැහැ කියලා එතකොට ඒ කියන්නේ දැන් හොඳට බලා ගන්න ඕනේ යෙදෙන්නේ නැහැ කියලා කිව්වේ දැන් මෙතනින්දි පෙන්නුවා සාසවා කියලා. හරිද? දැන් මෙතනදී කියන්නේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුටුව එක්ක ඇතුලේ යෙදිලා නැහැ කෙලෙස්. ඔවුනොන් සම්මිශ්‍ර වෙලා නැති බව. කියන අර්ථයකින් මිසක පුතු ආරම්භය ආශ්‍රව ඇති කරගන්න බැරි නැහැ කියන අර්ථකින් නෙමෙයි. ඒ කියන්නේ මේ රූපේ කෙලෙස් නැහැ කියන අර්ථේ. හරිද? ඒ කියන්නේ කෙලෙස් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ චෛතසික ධර්ම යෙදෙන්නේ නැහැ. ඒකට. හරිද? එතකොට විප්‍රයුක්ත කියලා කියන්නේ ඒ හා නොයදුණු කියන අර්ථයක්. මිසක එහෙම නැහැයි කියලා පිරිසුදුයි කියන යන අර්ථයක් නෙමෙයි. දැන් විපාකසිතක වේ ගත්තාම ආසව විප්‍රයුක්තයි. ක්‍රියාසිතක් ගත්තාම ආසව විප්‍රයුක්තයි. කුසලසිතක් ගත්තොත් ආසව විප්‍රයුක්තයි. වගේ දැන් ගන්නකො හරිද? මේ වගේ දැන් ගත්තාම ඊට පස්සේ හැම රූපයක්ම අසංගත ධාතුවම ආසව විප්‍රයුක්තයි. දැන් කීයද? හරිද? ආසව විප්‍රයුක්ත මේ ධම්මා ආසව විප්‍රයුක්ත මෙන්න මේ ධර්මතා ටිකයි ආසව විප්‍රයුක්ත කියලා එතකොට අපි වෙනම ඉගෙනගෙන තියෙන්න ඕනේ ආසව විප්‍රයුක්ත ධර්මතා කියනවා ටක් ගාලා තීවෙන්න දැන් මට ටිකක් හිමින් බැලුවොත් ඔක්කොම ටික කිව්ව හැකි ආසව විප්‍රයුක්ත ධර්ම මේකයි කියලා මේ කෙටියෙන් ගත්තාම ටක් ගාලා ඒකට දැන් ටක් ගාලා තුඹුමි යනුගේ විපාක ඔක්කොම ආසව විප්‍රයුක්තයි ක්‍රියාසිත ආසව විප්‍රයුක්තයි ඊට පස්සේ කුසල්සිත කියන එක කෙලින්ම ආශ්‍රයක යෙදෙන්නේ නැහැ. තේරෙනවද? ආශ්‍රය කියන එක අකුසල. කෙලින්ම යෙදිලා නැහැ. මේ වගේව රූප ওই වගේ තැනකින් ගත්තාම ආශ්‍රය ඉච්චු. එතකොට කතමේ ධම්මා ආසවාචේව සාසවා. ආශ්‍රවද වෙන සාස්ත්‍රවද වෙන ධර්මය මොනවද? එතකොට තේයේව ආසව ආසවචේව සාසව. ඒ ආශ්‍රවයමයි ආසවද සාසවද වෙන්නේ. දැන් ආශ්‍රව සම්ප්‍රයුක්ත ආසවචේව ආසව සම්ප්‍රයුක්ත කියන න්‍යාය නෙමෙයි. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. නමුත් දෙක එක වගේ අපිට තේරෙන්නේ. හරිද? හොඳට බලන්න. කුමන ධර්මයකටද කියන්න පුළුවන් ආශ්‍රව සහිතයි ආශ්‍රවයයි කියලා. මෙයා ආශ්‍රවයකුත් වෙනවා ආශ්‍රව සහිතද්ද වෙනවා කියලා කියන්න පුළුවන් මොකේටද? කියලා. එතකොට කියනවා තේයේව ආසව ආසවචේව සාස. ඒ ආශ්‍රව හතරටමයි ඔහොම කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ආශ්‍රවයටමයි ආශ්‍රව කියලා මෙයාට ආශ්‍රවයක් කියලා කියන්න පුළුවන් මේ ආශ්‍රවය සමග සමගයි කියලා කියන්න පුළුවන්. එතකොට මේ ආශ්‍රවය ආශ්‍රයක් දෙනෝ තව ආශ්‍රයක් සමග සහිතද වෙනවා. වෙන අනිත් ආශ්‍රව නොවන ධර්මයකට කියන්න බෑ මෙයා ආශ්‍රයකුත් ආශ්‍රව සහිතයි කියන්න බෑ ආශ්‍රව හතරට විතරයි ආශ්‍රව කියන්න පුළුවන් ඒ ආශ්‍රවටම මරු මරුට කියන්න පුළුවන් මේ ආශ්‍රයයට කියන්න පුළුවන් මේ ආශ්‍රයයක් දෙන මේ ආශ්‍රය සමගයි. මේ ආශ්‍රය කියන්න පුළුවන් මේ ආශ්‍රය සමගයි කියලා. හරිද? කියන එක තේජේව ආසවා ආසවාචේව සංසවා. ඒ ආශ්‍රයවම තේයේව ඒම ආශ්‍රයව ආසවාචේව සංසවා. හරි. කියපු ටිකේ ඊට පස්සේ කතමේ ධම්මා සාසවාචේව නොආසවා එතකොට කතමේ තේහි ධම්මෙහි යේ ධම්මා සාසව. එතකොට කතමේ ධම්මා සාසවචේ චේව නොආස. කවර ධර්මයක් ආශ්‍රව වේද මේ ශාස්ත්‍ර වේද ආශ්‍රව නොවේද? නොවේද ආශ්‍රවචේව නොආස. ඒ කියන්නේ කුමන ධර්මයක් ආශ්‍රව සහිතයි නමුත් ආශ්‍රව නෙවෙයිද? කියලා අහනවා. තේහි ධම්මෙහි යේ ධම්මා සාසව. ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් යම් ධර්මයක් ශාස්ත්‍රව වුණා නම් හරිද? ඒ ආශ්‍රව ධර්ම ටික හරිද? යෙදිලා යම් ධර්මයක් ශාස්ත්‍රව වුණා නම් හරිද? කතමේ ධම්මා ශාසවා නොආසවා හරිද? ඒ ආශ්‍රව ධර්මයෙන් යෙදිලා යම් ධර්මයක් ශාස්ත්‍රව වුණා නම් ඒ කියන්නේ ඒ ආශ්‍රව ධර්මතා හතර යෙදිලා යම් ධර්මයක් ශාස්ත්‍ර වුණා නම් තේ ධම්මේ තපෙත්වා. ඒ ධර්ම ටික තබලා. ඒ වේදනා සංඥා සංකාර විඥාන ටික තබලා. හරිද? අවශේෂ සාසව කුසල අකුසල අව්‍යාකත ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපකන්දෝ වේදනා සංඥා සංකාර විඥාන කන්දෝ ඉමේ ධම්මා සාසවා චේව නොආසව. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ කවර ධර්මයක් ආශ්‍රව සහිතයි නමුත් ආශ්‍රව නෙවෙයිද? අර මං කිව්වේ කවර ධර්මයක් ජලයේ සහිතයි ජලය නෙවෙයිද කියලා ඇහුවොත් හරිද? දාපිට කියන්න වෙනවා ඒකේ තියෙන භාජනේ. දැන් අපි බෝතලයකට වතුර දාලා තිබුණොත් කවර ධර්මයක් ජලය සහිතයි නමුත් ජලය නෙවෙයිද කියලා බෝතලේ කියන්න පුළුවන්. ඒ වගේ කවර ධර්මයක් ආසවාචේව නොආසව ආශ්‍රව සහිතයිද ආශ්‍රව නෙවෙයිද කියලා අහනකොට කියන්න වෙනවා ඒ ආශ්‍රවයි කියපු ධර්මතාව ටික හැරලා අනිත් තුන් භූමිය අනුව ගිය මේ සාසවා කුසල අකුසල අව්‍යාකත ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඤ්ඤාණස්කන්ධ ඉමේ ධම්මා සාසවා කියලා ඉමේ ධම්මා සාසව නොආසව මේ ධර්මයේ සාසවයි ආශ්‍රව නෙමෙයි හරිද? එතකොට අර පෙන්නනවා අර ටික හැරලා. මොකද්ද? ඒ ආශ්‍රව ධර්මංගේ යම් ආශ්‍රව ධර්මයක යෙදීමෙන් සාස වුණා නම් ඒ ටික හැරලා. ඒ කියන්නේ තුම් භූමියේ අකුසල සිත් තිබුණනේ ආශ්‍රව ධර්ම යෙදුණු. තේරෙනවද? ඒ ආශ්‍රව ධර්ම යෙදුණු ටික හැරලා. දැන් ඒ ටික ඒ ටිකට සාස්වද ආස්වෝ නෙමෙයි සාස්ව ධර්මයි කියන්න බෑ දැන් ඒ ටික ආශ්‍රව කියන ගණිත ගිහිල්ලා ඒක තමයි දැන් මේක අහනවා තේහි ධම්මෙහි යේ ධම්මා සාසවා ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් යම් ධර්මයක් ශාස්ත්‍ර වෙලා තියෙනවා තේ ධම්මේ තපෙත්වා ඒ ධර්මතාව ටික අතහැරලා හරිද දැන් සාසව කියනකොට ඛතමේ ධම්මා සාසව නොආසව කියන තැන පෙන්වන්න ඕනේ ඒ කියන්නේ කුමන ධර්මයක් ආශ්‍රව සහිතයි ඒ කියන්නේ කෙලෙස් සහිතයි කෙලෙස් නිවේද කියන එකක් නේ පෙන්වන්න ඕනේ හරිද? එතකොට කෙලෙස් ඇති වෙච්ච දැන් ධර්මතා ටිකක් තියෙනවනම් ඒ හා යෙදුණු ධර්මතා දැන් කෙලෙස් යන ගණයට ගිහිල්ලානේ. ඒ හින්දා ඒ ටික අතහැරලා. දැන් ඒ වෙලාවේදී ඒ ටික අතහැරලා. ඒ ආශ්‍රව ටිකත් ආශ්‍රවයන්ගෙන් යම් ධර්මයක් ශාස්ත්‍ර වෙලා තියෙනවා නම් ස්කන්ධය ඒ ටික අතහැරලා. ඒ කියන්නේ අපි කියමුකෝ අකුසල සිත් ටික කියන්නේ ආශ්‍රව සහිත අකුසල සිත් ටික. අකුසල සිතේ කෙලිම ආශ්‍රවය යෙදිලානේ. ඒ ටික අතහැරලා. දැන් එතන තියෙන ධර්මයේ කෙලින්ම කියන්න බෑනේ අපිට ශාස්ත්‍රව මිසක ආශ්‍රව නෙවෙයි කියලා කියන්න බෑනේ. ආශ්‍රව යෙදුණු ආශ්‍රව සම්පයුක්ත වූ වේදනා සංඥා සංකාර ටික ආශ්‍රවයි අකුසල් යන ගණයට මේ සිත ගිහිල්ලා මිසක. තේරෙනවද? ආශ්‍රව. එතකොට අවශේෂ අනිත් වූ හරිද? කුසල අකුසල අව්‍යාකත ධර්මයක් තියෙනවා නම් කාමවචර රූපවචර අරූපවචර ස්කන්ධ පංචකයත් මේ ටිකට කියනවා මොකද්ද? සාසව නොආසව. ආශ්‍රව සහිතයි නමුත් ආශ්‍රව නෙවෙයි. අපි කියමුකෝ දැන් සාසව නොආසව කියනකොට ආශ්‍රව සහිතයි ආශ්‍රව නෙවෙයි කියනකොට අර මං කිව්වේ දැන් ජලයේ සහිතයි ජලයේ නෙවෙයි කියලා බෝතලෙට කියන්න පුළුවන් වගේ. අපි කියමු දැන් විපාක සිත්. හරිද? එතකොට විපාක සිතක් වගේ ගන්නකො ආශ්‍රව සහිතයි ආශ්‍රව නෙවෙයි. හරිද? දැන් මේ සම්ප්‍රයුක්ත ණය නැතිකමින් ආශ්‍රව නැහැ කියලා කියන්න බෑ. දැන් අපි කොහොමද ආශ්‍රව වෙන්නේ කියලා කියන්නේ ඔය සම්ප්‍රයුක්ත ණය නැතිකම හිඳයි ඉන්නේ. සම්ප්‍රයුක්ත නැතිකමින් හෝ විප්‍රයුක්ත වෙච්ච පමණකින් ආශ්‍රව නැහැ හෝ තියනවා කියන්න බෑ. සම්ප්‍රයුක්ත ණය විප්‍රයුක්ත ණය බලලයි අපි දැන් රූපේ කෙලස් නැහැ කියලා කියන්නේ ඒකනේ සම්ප්‍රයුක්ත ණය නැති හිඳයි. හරිද? මේ විපාක සිතේ කෙලෙස් නැහැ කියලා කියන්නේ සම්පයුක්ත භවෙ නැති හින්දායි. නමුත් සම්පයුක්ත භව නැහැ කියලා කෙලෙස් නැහැ කියන්න බෑ. විපූත නිසා කෙලෙස් විපූත බව දැකලා කෙලෙස් නැහැ කියන්න බෑ. දැන් මේ පෙන්වන්නේ ඒකයි කෙලෙස් සහිතයි නමුත් කෙලෙස් නොවන ධර්මයේ මොනවද කියලා අහුවොත් ඒ ආශ්‍රව කියපු යෙදුණු ධර්මතාව ටික හැරලා අනිත් තුන් භූමියන්ගේ හැම ධර්මතාවයක්ම ආශ්‍රව නෙමෙයි ආශ්‍රව සහිතයි. ඝන ඝනයට යන. සාසවාචයේ නොආසව. නො සාසව නොආසව කියනට ආශ්‍රව නැහැ සාස්ත්‍රෝ ධර්මයේ කියලා ගන්න එපා. ආශ්‍රව නැතුව සාස්ත්‍රෝයි කියලා සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. හරිද? ඒ කියන්නේ ආශ්‍රව නොවන සාස්ත්‍ර වූ ධර්මය මොනවද? කියනකොට ඒ කියන්නේ දැන් මේ ටික ඒකෙන් කියන්නේ ආශ්‍රව නොවන කියලා ආශ්‍රව දැන් නැහැ කියන අර්ථයක් නෙමෙයි. ඒ කියන්නේ අනාශ්‍රවය කියන අර්ථයෙන් නෙමෙයි. හරිද? නැහැ කියන එකයි මේ කියන්නේ. එතකොට මේවා සාසවයි ආශ්‍රව නෙමෙයි කියන්නේ. ඒක